මේකෙදී අපි වැඩගත් කොට සලකන්නේ නැහැ කොහෙත්ම අපි අවුරුදු චාරිත්‍ර වල සම්බන්ධ වෙන එක හෝ එහෙම නැත්නම් ගමට ගිහිල්ලා යාළුවොත් එක්ක මිතුරුත් එක්ක අලුත් අවුරුදු සම්බන්ධ වෙනවට වඩා මේ අයිතීන් කප්පාඩු කරන පාලකයොත් එක්ක හැපෙන මේ අරගලයත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා මේ අරගලේ ජයග්‍රහණය කරන දවසට තමයි අපිට අවුරුදු. ඒ නිසා අපි අද 28 වෙනි දිනේටත් මේ අකන සත්‍යග්‍රහණය යොත් වෙලා ඉන්නවා. අපි තවදුරටත් කියන්නේ අවුරුද්ද අපිට එහෙම නැත්නම් මේ අවුරුද්දට අපිට සම්බන්ධ වෙන්න නම් කරුණාකරලා මේ ඉල්ලීම් ටික අපේ ගෙනියන්න ඕනේ. ඒ නිසා මෙතනින් ඔබට ගිහිල්ලත් මේ අවුරුදු කාලෙන් එහාට වෙසක් පොයක් ඉදිරියට එනවා. ඒක මේ කිසිම එකක් අපි මගන හැර බෞද්ධින් විශේෂ වෙන දිනයන් වල පවා මේ සත්‍යග්‍රහය අපි කරන්නේ භික්ෂුන් වහන්සේලා විදිහටත් ඒ වගේම නිදහස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය විදිහටත් මේ කප්පාදු තෙරවීමක් විදිහට